ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ මහව කෝන්වැව ගල්ලෑව වෙහෙර ආරණ්‍ය සේනාසනය සහ ඇහැටවැව එරියාව දෙඹුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති විනයාචාර්ය අවසරයි පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේ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 गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පුන්නං ආම භන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සතියං සමාදියාමි සුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කත්තා ප්‍රමාදේන සම්පාදේ තබ්බං ආම භන්තේ සාදු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 ඉමං හි සීල රතනං ඉද චේව පරත්තච ආනිසංස වරේ දත්නා පච්චා පාපේති නිබ්බුතිං තී සද්ධා බුද්ධ සම්පන්න පින්වත් හැම කෙනෙක්ම අද දවසෙත් පෙළ ගිහිලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ හිත සකස් කරගන්නේ කොහොමද? අපේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද? සංසාරික ජීවිතය සුවපත් කරගන්නේ කොහොමද? ජාති ජරා ආදී අනන්ත ප්‍රමාණ සංසාරික දුක්ඛ ස්කන්ධයෙන් අත මිදලා උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන ඒ සඳහා කටයුතු කරන්නේ කොහොමද කියලා තමන්ගේ ජීවිතය විමසා බලන්ටයි හැම කෙනෙක්ම මේ සූදානම් වෙලා ඉන්නේ. අද දවසේ බොහෝම විශේෂ කාරණාවක් සිද්ධ වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ ආගමික අංශයෙන් ඉතා වැදගත් මාතෘකාවක් අපි වෙත ලබා දීලා තියෙනවා. ඒ තමයි සීලයෙන් කොහොමද චිත්ත দমনය සිද්ධ වෙන්නේ කියලා. අද අපේ ධර්ම දේශනාව පෙළ ගැහෙන්නේ සීලය තුලින් ඇතිවෙන චිත්ත দমনය කියන තැනයි. ඒ වගේම අපි මාතෘකා කරගත්ත ධාතා ධර්මයේ තේරුම මේ ශ්‍රේෂ්ඨ සීලය නම් මෙලව පරලව උතුම් අනුහස් ලබා දී කෙලවර නිවනට පමුණුවන්නේ කියන අදහස තියෙන ගාථා ධර්මයක් තමයි අද අපි මාතෘකා කරගත්තේ. එහෙමනම් හැම කෙනෙක්ම විමසා බැලිය යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ අපි හැම කෙනෙකුටම බුදුරජාණන් වහන්සේ ගිහි වේවා, පැවිදි වේවා, සාමණේර වේවා, උපසම්පදා වේවා මොනෑම හෝ ආකාරයක හෝ සීලයක් අනුදැනවදාලා තියෙනවා. මේ හැම සීලයකින්ම ඒ ඒ පුද්ගලයන්ගේ හිත් দমনය වෙනවාද කියන එක පිළිබඳ අපි හොඳට හිතලා බලන්න ඕනේ. ඇත්තම කතා කරන්න ඕනේ. ඇත්ත ඇත්ත සැටියෙන් Tamanගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඇත්තට මුහුණ දෙන්න ඕනේ. මේ සීලයෙන් අපිට ප්‍රයෝජනයක් වෙලා තියෙනවද කියලා. ගිහි ඇත්තන් වෙනුවෙනුයි ධර්ම දේශනාව වැඩිපුරම අවධානය යොමු වෙන්නේ. ඒක හින්දාම අපි මොහොතකට අවධානය යොමු කරන්න වෙනවා වැඩි අවධානයක් යොමු කරගන්න වෙනවා පංචශීලය පිළිබඳව. ඒ වගේම ගිහි ජීවිතය ගත කරන පින්වත් ඇත්තන් කල්පනා කරලා බලන්න ඕනේ අපේ හිත් দমনය වෙලාද කියලා. দমনය වෙලා තියෙන ස්වභාවය ඇතිද කියලා. මොකක්ද චිත්ත দমনය කියලා හැමනම් අපිට ඉස්සෙල්ලාම කල්පනා කරන්න වෙයි. අපේ හිත් দমনය වෙලාද කියලා අහපුවාම පුංචි ගැටලුවක් අපේ හිතෙන් නැගෙයි. මොකක්ද ගැටලුව? මගේ හිත මූලික වෙලා තමයි මගේ කය ක්‍රියාත්මක වෙන්නේ. මගේ හිත මූලික වෙලා තමයි මගේ වචනය ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනම් ඒ වගේම තමයි නානා ප්‍රකාර අදහස් ගොනු වෙවි ගොනු වෙවි එකක් එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් නැగి නැగి මහා චිත්ත පීඩා ඇති කරන සිතුවිලි මාලාවන් විතර්කයන් ඇති වෙන්නේ හිතේ ඇති වෙන හැඟීමක් මූලික කරගෙනමයි කුසලයක් වේවා අකුසලයක් වේවා යම් හැඟීමක් මූලික කරගෙන ඒ හැඟීම අපිට පාලනය කරගන්න බැරි තරම් වර්ධනය වෙන්නේ හිතෙන් කරන මෙනෙහි කිරීමක් හින්දාමයි. මෙනෙහි කිරීමක් හින්දාමයි එකම දෙයක් ගැන නැවත නැවත නැවත නැවත අපි කල්පනා කරන්නේ නැතුව මෙනෙහි කරන්න පටන් ගත්තොත් යම් දෙයක් ගැන ඒ දේ ගැන ලොකු ආසාවක් ආසාවෙන් මෙනෙහි කරොත් ආසාවක් තරහෙන් මෙනෙහි කරොත් තරහක් වගේ ඒ මෙනෙහි කරන ආකාරය අනුව හැඟීමක් පහළ වෙනවා. ඒක වචනෙන් කියන්න පුළුවන් හැඟීමක් නෙවෙයි. හිතේ ඇති වෙන හැඟීම තමයි අපිව ඊළඟට වචනය එළියට දාන මට්ටමට ප්‍රබල වෙන්නේ හිතේ ඇති වෙන හැඟීම. හැඟීම ප්‍රබල වුණ ගමන් උදාහරණයක් විදිහට මොහොතකට හිතනද කෙනෙක් ගැන පුංචි නුරුස්සන හැඟීමක් අපිට ඇති වුණා කියලා. මේ හැඟීම වචනෙන් කියන්න පුළුවන්කම කොහොමත්ම නැහැ. නුරුස්සන හැඟීමක් ඇති වුණාට පස්සේ මොකද කරන්නේ? ඒ කෙනා ගැන නුරුස්සන ආකාරයටම ටිකක් තරහෙන් ඔන්න මෙනෙහි කරන්න පටන් ගන්නවා. මෙනෙහි කරන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? ටික ටික ටික ටික අර හැඟීම වර්ධනය වෙනවා. එහෙම වර්ධනය වෙනකොට අතීතයේ ඒ තැනැත්තා මට කරපු කියපු දේවල් තව තව මතක් වෙන්න පටන් ගන්නවා. තව කෙනෙක් මං වෙනුවෙන් මෙහෙම කියලා තියෙනවා මෙහෙම කියලා තියෙන දේවල් මොනවා හරි කිව්වොත් ඒවා මතක් වෙන්න පටන් ගන්නවා. මේ ඔක්කොම මතක් වෙන්න මතක් වෙන්න මතක් වෙන්න මොකද වෙන්නේ? එන්නෙන් එන්නෙන් හිතේ තියෙන අර හැඟීම ඔන්න වර්ධනය වෙන්න පටන් ගන්නවා. කැමැත්තක් ගැන හිතුවත් එහෙමයි. අපි හිතමු යම්කිසි කෙනෙක්ගේ හිතේ පුංචි ආදරයක් ඇති වුණා කියලා. ඊට පස්සේ ආදරයෙන් මෙනෙහි කරන්න පටන් ගන්නවා. මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ආදරය කියන හැඟීම ටික ටික ටික ටික වර්ධනය වෙනවා. මෙහෙම හැඟීමක් වර්ධනය වෙලා ගියාට පස්සේ දැන් මොකද වෙන්නේ? එක තැනක නිශ්චලව ඉඳ බැරි තත්වයක් උදා වෙනවා. වෙන වචනයෙන් මේක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තරහෙන් මෙනෙහි කරපු එක්කෙනාගේ නුරුස්සන ස්වභාවය වැඩි වෙලා වැඩි වෙලා මොකද වෙන්නේ? අර තරහක තරහක් ඇති වෙච්ච කෙනාට බනින්න බනින ස්වභාවයට යනවා දැන්. නැත්තම් කේලම් කියනවා. පරස වචන කියනවා. නැත්නම් එයා වෙනුවෙන් බොරු කියනවා. දැන් වචනයෙන් ඔය විදිහට වැරදි කර කර හිටිය කෙනාගේ තුල තියෙන හැඟීම මෙනෙහි කරනවා වචනෙන් එක එක්කෙනාට එක එක දේවල් කිය කිය ඉන්නකොට තවත් ඒක වර්ධනය වෙලා වර්ධනය වෙලා අන්තිමට මොකද වෙන්නේ? කයෙන් ක්‍රියා කරන ගහන මට්ටමකටපත් වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට බලන්න හිත দমনය කරන්න බැරි තත්යකට මේ හිත නොයෙකුත් නොයෙකුත් අවස්ථාවලදී අපේ ජීවිතේපත් වෙන ස්වභාවයක් තියෙනවද නැද්ද? බොහෝම සාන්තව ඉන්න අය. බොහෝම උවමනාවෙන් භාවනා කරන අය. ඒ හැම කෙනෙකුටම සමහර වෙලාවට තරහ ගියාම මොකද වෙන්නේ? නොකියේ යුතු දේ කියන ස්වභාවයක් තියෙනවද නැද්ද? තරහ ගියාම විතරක් නෙවෙයි ලොකු ලෝභයක් හිතේ ඇති වුනහම එහෙමයි. නොකිය යුතු දේ කියනවා. හැම කෙනෙක්ම මොහොතකට හිතලා බලන්න මේ මෑත කාලේ මේ මෑත අතීතයේ ඊයේ වේවා අද උදේ වේවා නොකිය යුතු දේවල් මම කියපු අවස්ථා නැද්ද තරහින්දා? ඒ වගේම ලෝභයෙන්දා ඕනෑතරම් තියෙනවා. ඒ විතරක් නෙවෙයි නොකල යුතු දේ කෙරෙන ස්වභාවයක් තියෙනවද නැද්ද? පාලනය කරගන්න බැරුව. එහෙනම් කය দমনය කරගන්න, වචනය দমনය කරගන්න මූලික වෙන්න ඕනෙත් මොකක්ද? හිතමයි. හිත দমনය කරගත්ත කෙනාගේ කය සංවරයි, වචනය සංවරයි කොහොමද? එහෙමනම් අපි බලන්න ඕනේ. අපි බලන්න ඕන හොඳට මේක දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ. කය দমনය කරගන්න හිත দমনය කරගන්න දැන් අපි සඳහන් කරා කය দমনය කරගන්න වචනේ দমনය කරගන්න වචනේ සංවර කරගන්න හිතේ দমনයක් ඕනේ කියලා. එතකොට මේ හිතේ দমনයක් නැතුව තමයි වචනයත් කයත් අසංවර උනේ. යම් කිසි කෙනෙක් සිහියෙන් නුවණින් වීරියෙන් ඉවසීමෙන් අදිෂ්ඨානයෙන් වැනි ගුණාංගයන් වර්ධනය කර ගනිමින් යම් කිසි කෙනෙක් ආයාසයෙන් මේ කය සංවර කරගන්නවද වචනය සංවර කරගන්නවද මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් හිත සංවර නැහනම් මේක අනිත් පැත්තටත් පත් වෙනවා. හිත මූලික වෙලා කයයි වචනයයි ක්‍රියාත්මක වුණා වගේම කයයි වචනයයි අපිට අවශ්‍ය විදිහට කොහොම හරි රැකගත්තොත් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් චිත්ත ශක්තිය වර්ධනය වෙනවා. කයයි වචනයයි රැක ගන්නවා කියලා කියන්නේ සීලයයි. කයයි වචනයයි රැක ගන්නවා කියන්නේ සීලය. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ මෙන්න මේක අපි හොඳට තේරුම් ගත්තොත් යම් කිසි දෙයක් මේ ජීවිතේ අපි හොඳට දන්නවා. අපි නොයේකුත් දේවල් මේ ජීවිතේ කරගෙන යනවා. මේ කරගෙන යන හැම දෙයක්ම කරගෙන යනකොට මුලදී යමක් කරන්න ගත්තාම හරි අමාරුයි. උදාහරණයක් විදිහට කිව්වොත් වාහනයක් එලවන එක කියලා හිතන්න. කෙනෙක් වාහනයක් එලවන්න පුරුදු කරන්න ඕනේ. ඒ පුරුදු කරන්න ඇත්තටම හිත මූලික කරගන්න ඕනද නැද්ද? අදාළ වෙලාවට අදාළ කාර්යය අදාළ දේ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වාහනේ එලවගෙන යන්න කොහොමත්ම බෑ. මේක හිතට පුරුදු කරන්න පාවිච්චි කරන්නේ කයද නැද්ද? කය මූලික කරගෙන හරියටම අවශ්‍ය වෙලාවට සුක්කානම කරකවනවා. ක්ලච් පැඩලයට කකුල තියනවා. ඒක පාගනවා. ගියර මාරු කරනවා. මේ හැම දෙයක්ම කරන්නේ කයෙන්. හැබැයි මේ කයෙන් හැම දෙයක්ම කරන්නේ සිහිය උපදවාගෙන හැබැයි මේ විදිහට කයේ කය මේකට පුරුදු කරගෙන පුරුදු කරගෙන යනකොට කාලයක් යනකොට මොකද වෙන්නේ? නිකම්ම මේ දේවල් හිතෙන් අවශ්‍ය කරන පණිවිඩය ලැබිලා නිකම්ම සිද්ධ වෙන ස්වභාවයක් තියෙනවා. ජීවිතේ ඕනෑ දෙයක් ආයාසයෙන් යම් කාලයක් කරොත් ඒක નિરાයාසයෙන් කරන්න පුළුවන් තත්යකටපත් වෙනවා. ඒ කියන්නේ අපි යම් විදිහකින් යම් සීලයක් එක දිගට රකින්න පටන් ගත්තොත් අන්න බලන්න අපි දන්නේම නැතු අපේ හිත ටික ටික ටික ටික ඒකට පුරුදු වෙනවා. අමාරුවෙන් සීල් රකින්න ඕන වෙන්නේ නැහැ. බොහෝ අය මේ සංසාරයේ තියෙන දුක දැකලා, අපාය ආදියේ තියෙන අනන්ත අප්‍රමාණ දුක් දැකලා, ආදීනවයන් දැකලා හිතේ තද කරගෙන බොහොම අමාරුවෙන් දුක් විඳින්මින් සීලය ආරක්ෂා කරනවා. දුක් විඳින්මින් සීලය ආරක්ෂා කරන එක නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල බලාපොරොත්තු වෙලා තියෙන්නේ નિરાයාසයෙන්ම මේ සීලය රැකෙන විදිහට හිත සකස් වෙන්න ඕනේ. නමුත් මේ පින්වත් අය කල්පනා කරන්න අපි මේ කතා කරගෙන ආපු කාරණාව තුළ සත්‍යවාදීව හිතලා බැලුවොත් අපිට ලොකු ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව තමයි කොයිතරම්නම් මේ සීලය දැන් කොච්චර කාලයක ඉඳන් අපි ආරක්ෂා කරගෙන එනවද? නමුත් අපේ හිතවල සැනසීමක්, හිතවල දමනයක් නම් පේන්න බොහෝ අයගේ නෑ. බොහෝ වශයෙන් ධර්මයට නැඹුරු වෙලා තියෙන අයගේ පවා මොකද වෙන්නේ පුංචි මොහොතක පොඩි තරහකදී හෝ වේවා පොඩි ලෝභයකදී හෝ වේවා ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර මාන්න යන ආදී වශයෙන් දේවල් ඇති වෙච්ච වෙලාවල් වල මොකද වෙන්නේ අනවශ්‍ය දේ කරන තත්ත්වෙට Tamanටත් දුකක් අනුන්ටත් දුකක් දෙදෙනාටමත් දුකක් දුක් විපාක තියෙන දුක වැඩෙන ලෝභ දේශ මොහ වර්ධනය වෙන ආකාරයේ කායික වාචසික මානසික වශයෙන් සිද්ධ වෙන කාය කර්ම වාග් කර්ම මනෝ කර්මයන් සිද්ධ වෙන ස්වභාවයකින් හැම කෙනෙක්ම අසරණ තත්යකට හරියට නිකන් ඕගයකට අහු වෙලා වගේ අසරණ තත්යකටපත් වෙලා ජීවත් වෙන්න වෙලා තියෙනවද නැද්ද? හොඳට හිතලා බැලුවොත් අපිට ඒක තේරෙනවා. හොඳට හිතලා බලන්න ඕන. බොහොම කල්පනාකාරීව හිතන්න ඕන මම ඉන්නේ කොතනද? ඇත්තටම මට මාව පාලනය කරගන්න පුළුවන් තැනක ඉන්නවද? මම සාන්තව වාසය කරනවද? මගේ සාන්ත විහරණයක් තියෙනවද? මම මේ ලෝකේ මගේ ඇහැ කන නාසය දිව ශරීරයෙන් මේ ලෝකේ නොයේකුත් දේවල් අරමුණු වෙනකොට මගේ හිත කොච්චර කැළඹෙනවද? ඒ කැළඹෙනකොට මම දන්නේම නැතුව වැරදි වලට පෙළඹෙනව නේද? මගේ වචනය මගේ කය සංවර වෙන්නේ නැහැ නේද? මොකක්ද මේකට හේතුව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හේතුඵල ධමයක්. හේතුඵල ධමයක් කියලා කියන්නේ අපේ වාසනාව වෙන ධර්මයක් අපිට ලැබිච්ච එක. ඇයි එහෙම කියන්නේ? හැම දෙයකටම හේතුව දේශනා කරලා තියෙන ධර්මයක් අපිට ලැබිලා තියෙන හින්දා. එහෙනම් මේ රකින්න ආකාරයට පංචශීලය රකින්න ඇත්තෝ හෝ Tamanට ලැබිලා තියෙන Taman පාවිච්චි කරන Taman හික්මෙන්ඩ භාවිතා කරන සීලයක් තුලින් හිත හික්මන්නේ නැතුව අසරණ තත්යකටපත් වෙලා ඉන්න අය කල්පනා කරන්න ඕන වරදෙන් අත මිදෙන්න බැරුව තමන්ගේ හිත দমনය වෙලා නැහැ බොහෝ අයට තේරෙනවා මගේ හිත দমনය වෙලා නැහැ මට අවශ්‍ය විදිහට භාවනාවක් කරගන්න බෑ මට අවශ්‍ය විදිහට පිළිවෙත රැකගන්න බෑ මට අවශ්‍ය විදිහට මගේ හිතේට අනවශ්‍ය දේවල් ඇතුල් වෙලා දුක උපදිනවා අනවශ්‍ය ආදරය ඇතුල් වෙනවා අයින් කරලා දානවා කියලා හිතපු දේවල් නැවත නැවත ලං කරගන්න මම දන්නේම නැතුව මගේ ශරීරය හරියට නිකන් සර්පයෙක්ව පෑගුණොත් එහෙම ඇවිදගෙන යන වෙලාවට උඩින් වගේ යවෙනවා අපිව. හදිස්සියෙම අපිට ඇවිදගෙන යන වෙලාවක සර්පයෙක් පෑගුණොත් එහෙම නිකම්ම උඩ යනවා අපිව. ආන්ගේ වගේ ඒ මොකද හිතේ ඇති වෙන බය හින්දා. ඒ වගේ මේ ලෝභ දේශ මොහ ඇති වෙනකොට දන්නේම නැහැ. ওই බඹයක් විතර වෙච්ච කය එහෙට දුවනවා, මෙහෙට දුවනවා, ඉවරක් නැති කරදර කරනවා. ඉවරක් නැති කරදර කරනවා. අපායේ බය අමතක කරලා යනවා එකපාරටම. සසර ජීවිතේ වෙන දෙයක් වුණද මම මේ දැන් මේ වෙලාවේ කරනවා කරන්න තියෙන දේ කරනවා කියලා හිතාගෙන පාපයක් වුණත් කමන්නේ සිද්ධ වෙන ස්වභාවයකටපත් වෙනවා. එහෙනම් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ සීලය රකින්න ගමන්. අපි දන්න පොඩි කාලේ ඉඳන් අපි පංච සීලය සමාදන් වෙනවා. එහෙනම් මෙතන මොකක් හරි වැරද්දක් තියෙන්න ඕනද නැද්ද? මොකක් හරි වැරද්දක් තියෙන්න ඕනේ. ඒ ගැන බුද්ධිමත්ව, ඉතා බුද්ධිමත්ව හිතලා බලන්න ඕනේ. මොකද මගේ හිත দমনය වෙන්නේ නැද්ද? මේ සීලයෙන් ඇත්තටම හිත দমনය කරන්න පුළුවන්ද බැයිද කියලා. මෙන්න මෙතෙන්දී අපි ලොකු අදහසක් ඇති කරගෙන බලන්න ඕනේ කුසලය කියන්නේ මොකක්ද කියලා. කුසලය කියලා කිව්වේ කුසලතාවය කියන එකයි. කුසලය කියලා කිව්වේ කුසලතාවය, දක්ෂතාවය. මොනවාට තියෙන දක්ෂතාවයද? ලෝභ, දේශ, මෝහ නැති කර ගැනීම සඳහා තියෙන දක්ෂතාවය. ආයේ ඒකේ මොනවත්ම කතා කරන්න දෙයක් නැහැ. දැන් බලන්න ලෝභ, දේශ, මෝහ හමුවේ මොනතරම් අසරණ තත්වයක් තියෙනවද කියලා. උසපනින ක්‍රීඩකයෙක් ගත්තොත් එහෙම එක එක්කෙනාට එක එක්කෙනාට උසපනින්න පුළුවන් වෙන්නේ ක්‍රීඩකයන් ගත්තොත් එහෙම එක එක්කෙනාට එක එක ගානට. නමුත් අද දවසේ අපි හිතමුකෝ එක වර්ෂයක දිනන කෙනෙක් නෙවෙයි ඊළඟ වර්ෂයක දිනන්නේ ක්‍රීඩාවෙන්. ශාරීරික දක්ෂතාවයන් පවා එක එක්කෙනාට එක එක්කෙනාට කාලෙන් කාලයට වෙනස් වෙනවද නැද්ද? ඒ වගේමයි මානසික දක්ෂතාවයත් කාලෙන් කාලයට වෙනස් වෙනවා. ඒවා වෙනස් වෙන ස්වභාවය තියෙනවා. ඒවා අවශ්‍ය කරන යහපත් தත්ත්වයට මානසික දක්ෂතාවය ඇති කරගන්න එක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරපු ධර්මයක් පවතින කාලෙක තමයි මානසික දක්ෂතාවය වර්ධනය කරගන්න පුළුවන්කම ඇති වෙන්නේ මානසික දක්ෂතාවය වර්ධනය කරගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරපු ධර්මයේ පවතින කාලෙක විතරයි එහෙනම් මෙවැනි උතුම් කාලෙක අපි බලන්න ඕනේ සසර ජීවිතේ අනන්ත අප්‍රමාණ දුවපැන ඇවිදින්න සිද්ධ වුණේ මෙන්න මේ দমনය කර ගැනීම කරගත්තේ නැති හින්දා. කුමන দমনයක්ද? කුසලය තුල කුසලය තුල හිත වර්ධනය කරගත්තේ නැති හින්දා. එහෙනම් කල්පනා කරන්න. කුසලය කියන්නේ හැඟීමක්, අකුසලය කියන්නේ හැඟීමක්. අකුසලයේ කියන එක බොහොම වේගවත් කුසලයේ කියන එකත් වේගවත් ඕනෑම හැඟීමක් වේගවත් කරගන්න පුළුවන් නමුත් මේ අකුසලයේ නැගෙනකොට හිතේ අකුසල බලයක් ඇති වෙනවා මේ අකුසල බලය තමයි මම කලින් සඳහන් කරේ තරහ ඇති වෙනකොට නිකම්ම වචන කියවෙනවා කියලා කිව්වා. නිකම්ම ක්‍රියාවන් සිද්ධ වෙනවා කියලා කිව්වා. ඒ බලය කොච්චර ප්‍රබලද කියලා කියනවා නම් අපිව මැඩගෙන ඒ බලය ඉස්මතු වෙනවද නැද්ද? හරියට සර්පයා පෑගෙනකොට අපි උඩ විසි වුණා වගේ. නේද? පාලනය කරගන්න බැරුව අපි දන්නේම නැතුව උඩට විසි වුණා වගේ අකුසල ශක්තිය හිතේ නැගෙනකොට මොකද වෙන්නේ? අපි දන්නේම නැතුව අපේ කය, අපේ වචනේ ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ අකුසල බලය අභිභවායන්ද පුළුවන් කුසල බලයක් හිත තුල වර්ධනය වෙන තුරු අකුසලය අභිභවායන්ද පුළුවන් කුසල බලයක් හිත තුල වර්ධනය වෙන තුරු මේ විදින ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් යනාදි වශයෙන් තියෙන සංසාරික දුක්ඛ ස්කන්ධයෙන් අත මිදෙන්න නම් පුළුවන්කමක් ලැබෙන්නෙම නෑ කවදා හරි අකුසලයේ මැඩගෙන කුසලයේ වර්ධනය වෙන தත්ත්වයට ඔය సంతානය සකස් කරන තුරු ඔබට කිසිම දවසක සැනසීමක් ලැබෙන්නේ නෑමයි. එහෙමනම් කල්පනා කරන්න ඕන. මම මොනතරම් කුසල බලය වර්ධනය කරගෙනද? අවිහිංසාව තියෙන කෙනා හිංසාකාරී අදහස් තියෙන කෙනා ඒක අභිභවා යන විදිහට අවිහිංසාව වර්ධනය කරන්න ඕනේ. ප්‍රාණඝාතයේ යෙදෙන කෙනා ප්‍රාණඝාත විරමණය කියලා කියන කුසල හැඟීම වර්ධනය කරන්න ඕනේ. අදත්තාදානයේ යෙදෙන කෙනා අදත්තාදානයෙන් වළකින්න ඕනේ කියන කුසල හැඟීම වර්ධනය කරන්න ඕනේ අර අකුසල හැඟීමට වැඩි ශක්තියක් ඇති වෙන විදිහට. ඒ විතරක් නෙවෙයි බොරු කියන කෙනා නැත්නම් කාමයේ වර්ධවා හැසිරෙන කෙනා බොහොම භයානකම දේ. ලෝකයේ තියෙන ඡණ්ඩම, රෞද්‍රම, ගෝරම හැඟීම රාගයයි කියලා බුදුරජාණන් වහන්සේ වරක දේශනා කරා. වැඩියෙන්ම මිනිසුන් අපාය යන්නේ සතර පාය උත්පත්ති ලබන්නේ රාගය මූලික කරගෙනයි කියලා දේශනා කරා. මේ ලෝකෙ දිහා හැල්ල බලනකොට හොඳට තේරෙනවා. වැඩියෙන්ම මිනිස්සු මුදල් වියදම් කරන්නේ. අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ පවා අමතක කරලා දාන්නේ. තමන්ගෙන් කෙරෙන තියෙන සියලු යුතුයකම් මග හැරලා දාන්නේ. අතීතය අමතක කරලා දාන්නේ. කළගුණ නැතුව කටයුතු කරන්නේ. ඒ විතරක් මේ ජීවිත විනාශ කරගන්නේ. අධ්‍යාපනය විනාශ කරගන්නේ. මේ හැම දෙයකම වැඩියෙන්ම හේතු වෙන්නේ රාගාදී විශේෂයෙන් රාගාදී අකුසල හැඟීම් මෙවැනි හැඟීම් සමුදායක් ඉදිරියේ කුසල හැඟීම වර්ධනය කරගන්නකම් මහා පතාක යෝධයෙක් වගේ තමන්ගේ හිතේ නැගෙන කුසල හැඟීම වර්ධනය කරගන්න තුරු අපි දන්නේ නැහැ මේ හිතේ ඇතුලේ ඇති වෙන ක්‍රියාකාරීත්වය මොකද්ද කියලා. ඔන්න ඔය හැඟීම් කියන දේ ගැන හොඳට හිතලා බලලා යමෙක් තේරුම් ගත්තොත් අදමට ලොකු තුවාලයක් තියෙනවා. ඒක තමයි මේ අකුසලයේ ප්‍රබලයි මගේ. මේ අකුසලයේ කියන තුවාලයේ තියෙනකොට මොකද වෙන්නේ? ඇහැ කන නාසය දිව ශරීරයෙන් අරමුණු වෙනකොට මේ තුවාලේ පෑරෙනවා. යම් තුවාලයක් කවදාකවත් හොඳ වෙයිද විදෙන් විදේ විදෙන් විදේ විදෙන් විදේ පාරනකොට කවදාකවත් ඒක හොඳ වෙන්නේ නෑ. විදෙන් විදේ විදෙන් විදේ පාරන තුවාලයක් කවදාකවත් හොඳ වෙන්නේ නෑ. හැබැයි තුවාලයක් තියෙනවා නම් ඒක වේදනාකාරීමද නැද්ද? ඒක ඊටා වේදනාකාරී. තුවාලයක් තියෙන කෙනාගේ නමුත් කල්පනාවක් තියෙනවා මම මේ තුවාලේ හොඳ කරගන්න ඕනේ. හොඳ කරගත්තට පස්සේ සුවදායකව ඉන්න පුළුවන් කියන හැඟීම තිබුණත් හේතු වෙනවා නම් හැම වෙලේම මේ තුවාලේ පෑරෙන්න කවදාකවත් ඒක හොඳ වෙන්නේ නෑ. අන්න ඒ වගේ මේ අකුසල හැඟීම මහා වණයක් වගේ. මහා තුවාලයක්. මොකක්ද බලන්න කාම ලෝකයේ තියෙන වස්තුන් මේ ඇස් පියාගෙන හිටියත් කෙනෙකුට කල්පනා වෙන්න පුළුවන් මේ තුවාල පෑරෙන්නේ ඇස් අරගෙන ඉන්න හින්දානේ. කන් වහගෙන කන් අරගෙන ඉන්න හින්දානේ. නාසය දිව ශරීරයෙන් අරමුණු ගන්න හින්දානේ. මං එහෙනම් හුදකලා වෙලා තැනකට වෙලා ඇහැට යමක් පේන්නේ නැති කනට යමක් ඇහෙන්නේ නැති තැනකට වෙලා කය පැත්තකින් තියාගෙන හුදකලාව ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ හුදකලාව අනුමත කරේ නැහැ. බලන්න පොඩ්ඩක් හිතලා එහෙම හුදකලාව වුණත් වැඩක් තියනවද? අතීත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් නැවිලා අධික විදිහට පාරන්න ගත්තාම අපේ හිත අරතුවාලේ තවත් පැහැරෙනවද නැද්ද? අරතුවාලේ තවත් පැහැරෙනවා. මේ හැම දෙයකම හේතුව අකුසල හැඟීම ප්‍රබල හින්දා. ඔය අකුසල හැඟීම ප්‍රබල වෙනකොට ඒ වගේ ශාරීරික හුදකලා වෙන්නවත් පුළුවන්කමක් කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. එහෙනම් එකම එක කාරණේයි මෙච්චර වෙලා මේ කියන්න උත්සාහ කරන්නේ අපි හැමෝම තේරුම් ගත යුතු දෙයක් තියෙනවා අපි හැමෝටම තියෙන හිතේ තියෙන දක්ෂතාවය එක එක්කෙනාට එක එක්කෙනාට එක එක ගාන එක එක්කෙනාට එක එක්කෙනාට එක එක ගාන හැබැයි සසර ජීවිතේ හිත දක්ෂ කෙනෙක් හිත කුසලයේ වර්ධනය කරගත්ත කෙනෙක් ප්‍රබල හිතක් ඇති කරගත්ත කෙනෙකුට මේ භවයේ උත්පත්ති ලැබනකොට ඒ හිත හේතු වෙලා ශක්තිමත් හිතක් ඇති වෙනවද නැද්ද ඇති වෙනවා. එහෙනම් යම් විදිහකින් මේ භවයේ අපි අපේ මේ හිත ශක්තිමත් කරගත්තොත් යම් ප්‍රමාණයකට හෝ ඊළඟ උත්පත්තියටත් ඒක හේතු වෙනවමද නැද්ද? ඒක හේතු වෙනවමයි. එහෙනම් කල්පනා කරන්න හොඳට. භවෙන් භවයේ භවෙන් භවයේ මේ යන ගමන ටිකෙන් ටික ටිකෙන් ටික හරි කෙටි කරගන්න අවශ්‍ය කරන මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවා නම් අදාදම අදාදම මේ දුක් විඳින හැමදාම ඉන්නේ නැතුව අදාදම අදාදම ඒ වැඩපිළිවෙලට අවතීර්ණ වෙන්න ඕනද නැද්ද? අවතීර්ණ විය යුතුමයි. ආය තවත් කියන්න දෙයක් එතන ඉතුරු වෙලා නැහැ. ඒ දේ ඇරෙන්න වෙන කරන්න කිසිම දෙයක් මේ ලෝකෙ ඉතුරු වෙලත් නැහැ. ඇයි ඉතුරු වෙලා නැත්තේ? කාම ලෝකයේ අහවල් වස්තුව හොඳයි, අහවල් දේ ප්‍රියයි, සුන්දරයි කියලා කොච්චර රැකගන්න හැදුවත් කොයි හරි වෙලාවක සියලු දේ නැත්තටම නැති වෙලා යන වෙලාවට අධික වූ ශෝකයකින් අධික වූ චිත්ත පීඩාවකින් අවුරුදු ගාණක් ගත කරන්න සිද්ධ වෙනවා මේ ලෝකේ තියෙන සියලු දේ ඔබ අප හැම දිනාටම සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා කියන අමුතුවෙන් කියන්න දෙයක් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේක මහා ව්‍යසනයක්, මේක මහා තුවාලයක් කියලා කිව්ව එකයි. හේන gediyak පුපුරන්නා වගේ කොයි වෙලාවෙ මේ තමන්ගේ යහපත කියලා ලැබිලා තියෙන දේවල් ඔක්කොම ටික නැති වෙලා යයිද කියලා කොයි මොහොතක කොයි ෂණයක ඒක සිද්ධ වෙයිද කියලා කියන්න බෑ. මහා ලොකු ව්‍යසනයක් අතේ තියාගෙන මේ ගත කරන ජීවිතවලට ඇයි මේ අතහැරලා දාන්න පුළුවන් අතහැරලා දාන්න සිද්ධ වෙන දේවල් අතහරින්න බැරුව ලත වෙන්නේ ඇයි කියන එක ගැන කල්පනා කරලා අපිට අපේ හිතේ තේරුම් ගන්න ඕනේ මේ කතා කරන මේ දේශනා කරන වෙලාවේ ඔන්න අපිට සිහියක් නම් ඉපදුනා. අපිට අදහසක් ඇති වුණා මේ දේශනා කරන වෙලාවේ. ඇත්ත තමයි මේ කියන්නේ. මගේ හිතේ අකුසලයේ ප්‍රබලයි. මට නිවන් දකින්න පුළුවන් තරම් ශක්තියක් නෑ වගේ. මට යම පොඩි දෙයක්වත් අතහරින්න පුළුවන් ශක්තියක් නෑ වගේ. කෙනෙක්ගේ නොමනා වචනයක් අතහරින්න පුළුවන් ශක්තියක් නෑ වගේ. ඒ වුණාට මම අද ඉඳලා එහෙනම් මේ ධර්මය ඇහෙනකොට අද ඉඳලා මේක කරනවා කියලා අදහසක් ඇති වෙනවද නැද්ද හිතවල? අපේ හිතවල අදහසක් ඇති වෙනවා. යහපත් වචනයක් ඇහෙනකොට අදහසක් ඇති වෙනවා මමත් ඒ යහපතේ පිහිටවනවා කියලා. මෛත්‍රියෙන් ජීවත් වෙන එකේ ආනිසංස කවුරු හරි දේශනා කරනකොට අපිට අදහසක් ඇති වෙනවා මම මෛත්‍රියෙන්ම වාසය කරනවා කියලා. ඒ විදිහට ඒ විදිහට අපි යහපත් කුසල ධර්මයන්ට අනුව කටයුතු කරනවා කියලා අපේ හිතට ඔන්න අදහසක් ඇති වෙනවා. ආන්ගේ අදහසක් ඇති වෙනවා. නමුත් මේ ඇති වෙන ඒ අදහස කොච්චර වෙලා තියෙයිද කියලා මං එක මොහොතකට විමසුවොත් මොකද කියන්නේ අපිට කියන්න වෙන්නේ මොකක්ද බොහොම පොඩි වෙලාවයි මේක ඇහෙනකොට නම් එහෙම අදහසක් ඇති වෙනවා තමයි නමුත් ඒ අදහස තියෙන්නේ නෑ ඔන්න ඔය ප්‍රශ්නෙට විසඳුම හොයාගන්න අතුරු ඔන්න ඔය ගැටලුවට විසඳුම හොයාගන්න අතුරු කොච්චර බණ ඇහුවත් හිත දමණය වෙන්නේ නෑ කොච්චර බණ ඇහුවත් හිත දමණය වෙන්නේ නෑ අපේ මේ ශ්‍රී ලාංකිකයින්ට වෙලාවකට ඇනුම් පදත් අහන්න වෙනවා මොකක්ද ඇනුම් පද අහන්න වෙන්නේ උදේ ඉඳන් හැන්දෑ වෙනකම් පුළුවන් තරම් බණ අහන පිරිසක් කියලා ඇනුම් පද අහන්න වෙලා තියෙනවා. ඇයි එහෙම අහන්න වෙලා තියෙන්නේ? ක්‍රියාත්මක භාවය ටිකක් අඩු ස්වභාවයක තියෙන හින්දා. මේකට කාටවත් දොස් කියලා වැඩක් නැහැ. ගහක් හැදෙන්නේ ගහට ලැබෙන පොහොර ජලය අනුව. එහෙම නැතුව අපේ හිත එහෙම නැතුව ඒ ගහට ඕන හැටියට හැදෙන්න බෑ වගේ අපේ හිතුත් හැදෙන්නේ අපි දන්න දේ අනුව. ඉතින් ඒකද මේ ධර්මය ගැන අපි හොඳට විමසන්න ඕනේ. එතකොට අපිට තේරෙනවා ඇයි අපේ හිත වර්ධනය වෙන්නේ නැත්තේ? නැත්තම් দমনය වෙන්නේ නැත්තේ? ඇයි? දැන් බලන්න දැන් කියපු අදහසම අපි නැවත වාරයක් අරන් බලමු. මේ ධර්මයේ ඇහෙනකොට මේ වෙලාවේ සිහියක් ඇති වුණා. ඇත තමයි මම අවශ්‍ය දේ කරන්නේ නැහැ. මගේ මරණයේදී මට හානියක් වෙන්න පුළුවන්. මරණයේදී යම් කිසි විදියකට අකුසලයක් නැගුණොත් නරක තැනක උප්පත්ති ලබන්න පුළුවන් කියන දේ පවා හිතිලා ඔව් ඔව්. අද ඉඳන් මම හරියට කටයුතු කරනවාය කියන අදහසක් ඇති වුණා. නමුත් මම ඇහුවා ඒක කොච්චර වෙලා තියෙයිද කියලා. ඒක කොච්චර වෙලා තියෙද කියවම බොහෝම කෙටි වෙලාවක් තියන්නේ කියන අදහස බොහෝ පින්වතුන් අතර ඇති වෙනවා. ඇයි ඒකට හේතුව මොකක්ද? සියලු දෙයට හේතුව දේශනා කරපු බුදුජාණන් වහන්සේගේ ධර්මය තුල ඔන්න ඔය කියන කාරණාවටත් හේතුවක් තියෙන්න ඕනද නැද්ද? ඇත්තට ඇති සැටියෙන් අපි මුණ දීලා බැලුවොත් අපිට මේක මොහොතක අපි ඇති කරගන්න අවබෝධයක් තියෙනවා නම් ඒ අවබෝධය එක දිගට තියාගන්න බැරි ස්වභාවය තියෙන්නේ අපේ සිහියේ තියෙන අඩුකමයි කියලා කිව්වොත් මොකද කියන්නේ? සිහියේ තියෙන අඩුකම. එක එක්කෙනාට එක එක්කෙනාට මේ සිහිය කියන ගුණය තියෙන එක එක ගානටද නැද්ද හිතවල? සිහිය කියන්නේ බලයක්. එක විටක සිහිය කියන එක සඳහන් කරලා සියලු දේට ප්‍රධාන වෙන කාරණයක් කියලා. සියලු දේට ප්‍රධාන වෙනවා කියලා කිව්වේ ඉන්ද්‍රිය ධර්මයක් කියන එකයි. එක විටක කතා කරා බලයක් කියලා. හිත ගැති වෙන බලයක්. එහෙනම් කුමන බලයක්ද? අකුසලය මැඩගෙන යන්න පුළුවන් බලයක්. අකුසල බලය මැඩගෙන යන්න පුළුවන් කුසල බලයක් හිතේ හිතක වර්ධනය කරගත යුතු කුසල බලයක් තමයි සිහිය කියලා කියන්නේ. එහෙනම් එක එක එක එක්කෙනාගේ හිතවල තියෙන සිහිය එක එක ගාන කිව්වා. එක්කෙනාම ගත්තත් මේ සිහියේ සිහිය කාලෙන් කාලෙට කාලෙන් කාලෙට වෙනස් වෙනවද නැද්ද? මේ සිහිය කියන ගුණාංගය අවශ්‍ය නම් කෙනෙකුට වර්ධනය කරන්න පුළුවන් දෙයක්ද නැද්ද? එහෙනම් දැන් අහන්න හිතෙන් මගේ සිහිය කොහොමද? මොකද්ද බුද්ධ ධර්මයේ සිහිය කියන්නේ? කුසලය අභිභවා අකුසලය කෙරෙනකොට අකුසලය අභිභවා කුසලය මතක් වෙන්නා වූ සිහියට කියනවා සිහිය කියලා. කොච්චර මතක් වෙනවද කියලා හිතෙන් අහන්න. ඇත්තට මුණ දෙන්න. තරහා ගිය වෙලාවට මතක් වෙනවද කියලා අහන්න. අධික ලෝභයක් ආදරයක් ඇති වෙච්ච වෙලාවට මතක් වෙනවද කියලා අහන්න. බඩගිනි වෙලාවට මතක් වෙනවද කියලා අහන්න. සීතල වෙලාවට මතක් වෙනවද කියලා අහන්න. භාවනාවක් කරන්න ගියාම තියෙන කරදර දන්නවනේ. එහෙනම් ඒ වෙලාවට සිහියමදි. හොඳයි. තවත් මෙහෙම කිව්වොත් සිහිය විතරක් නෙවෙයි මේ දැන් ඇති කරගත් අදිස්ථානය කැඩෙන්න හේතු වෙන්නේ මම කිව්වොත් වීරියමදි කියලා හිතේ තියෙන. හිතේ තියෙන වීරියමදී කියලා කිව්වොත් ඒක ගැනත් ආයෙ කතා කරන්න දෙයක් නැහැ. වීරිය කියලා කිව්වේ මොකක්ද? තියෙන කුසල් වර්ධනය කරගන්නත්, නැති අකුසල් ඇති වෙන්න දෙන්නේ නැතුව කටයුතු කරන්නත්, නැති කුසල් ඇති කරගන්නත්, තියෙන කුසල් වර්ධනය කරගන්නත් කියන ආකාරයක සතර සම්‍යක් ප්‍රධාන වීරිය. තියෙන කුසල් වර්ධනය කරගන්න ඕනේ, නැති කුසල් ඇති කරගන්න ඕනේ. තියෙන අකුසල් දුරු කරගන්න ඕනේ, නැති අකුසල් ඇති වෙන්න දෙන්නේ නැතුව රැක ගන්න ඕනේ. එහෙනම් මේ වීරියේ ස්වභාවය ගැන හිතලා බැලුවොත් වීරියත් අර සීය වගේම එක එක්කෙනාට එක එක්කෙනාට එක එක්කෙනාට තියෙන එක එක ගානටද නැද්ද? එක එක ගානට. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ අපිට පණවපු සීලයක් තමයි අපි රකින්නේ. සාමාන්‍යයෙන් ගත්තහම. එතකොට මේ සීලය කැඩෙන්න බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ධර්මය ගැන තියෙන මහා සංඝරත්නය ගැන තියෙන අදහසේ අඩුවක් තියෙනවනම් යම් කිසි කෙනෙක්ගේ හිතක මේ සීලය ගුණවත්ව ආරක්ෂා කරන්නේ නෑ. හිතේ තියෙන ශ්‍රද්ධාව කියලා කියන්නේ බලයක්. අපි හිතමු අපේ තාත්තා කියලා කියන්නේ බොහෝම යහපත් කෙනෙක් කියලා. මේ තාත්තගෙන් නම් අපි යතුනේ. මේ තාත්තා අපිට සියලු දේ කරලා දුන්නා නම් අපේ ජීවිතේ. හොඳයි මරණාසන්න මොහොතේදී අපේ ආදරණීය පියතුමා මැරෙන්න යන වෙලාවේ අපි හිතමු දරුවෙකුට කියනවා මෙන්න මේ දේ නම් පුතේ කවදාහක්වත් කරන්න එපා කියලා. ඇත්තටම කියන්න ගුණවත් දරුවෙක් නම් මේ තාත්තා කියපු දේ හැම වෙලේම මතක් වෙනවද නැද්ද? මතක් වෙනවා. මේ සංසාර ජීවිතයේ අතරමං වෙලා යන දරුවෝ කියන අපිට හිටිය එකම පියා තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයේදී සඳහන් කරේ අවසාන වරට අප්‍රමාදීව කටයුතු කරන්න කියලා. අප්‍රමාදීව කුසල් වර්ධනය කරගන්න කියලා. අප්‍රමාදීව කුසල් වර්ධනය කරගන්න කියලා බුදු පියා අපිට දේශනා කරා. නමුත් අපි කල්පනා කරන්න ඕනේ මේක අපිට හැම වෙලේම මතක් වෙන්නේ නෑ. ඇයි ඒ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන සද්ධා සම්පන්න හැඟීමේ තියෙන අඩුවක් හින්දා. එහෙනම් බලන්න ශ්‍රද්ධා සම්පන්න හැඟීම අපි හොඳට අපිට වර්ධනය වෙලා තියෙනවා නම් හැම වෙලේම බුදුරජාන් වහන්සේ දේශනා කරපු දේ මතක් වෙන්න ඕනේ. මේ උතුම් ධර්මයේ හැම අකුසල හැඟීමකටම ප්‍රතිවිරුද්ධ කුසල හැඟීමක් ඉතාම පිළිවෙලට දේශනා කරලා තියෙනවා. එක පුංචි තැනකින්වත් සිංගලා අකුසලයකට යන්න බැරි වෙන ආකාරයට හිත රැක ගන්න ආකාරය දේශනා කරලා තියෙනවා. එහෙනම් බලන්න එවැනි දේශනාවක් අපිට ලැබිලා තියෙදි මේ ධර්මය ගැන තියෙන හැඟීම අපිට ටිකක් අඩුකමක් තියෙන හින්දා ඔන්න අපිට මේ දේවල් අමතක වෙලා යන ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි අපේ තියෙන සමාධි ගුණය. හිතක තියෙන සමාධියේ තියෙන අඩුව හින්දා අපිට එක අරමුණක තියාගන්න බෑ. හිත හැම වෙලේම විසිරෙනවා. හැම වෙලේම විසිරෙන්නේ මොකද හිතේ තියෙන සමාධිය අඩුයි. යම්කිසි කෙනෙක් බැන්න බැන්නොත් එහෙම ගොඩාක් අය කලබල වෙනවා. ඒ කලබල වුණාට පස්සේ මුනුත් කරගන්න බෑ මොනවා කියනවද කරනවද දන්නේ නැහැ. නමුත් බලන්න මේ සමාජයේම සමහර අය ඉන්නවා Tamanට අකටයුත්තක් කියලා බැන්නොත් එහෙම මොකද වෙන්නේ? ඒ තැනත්තා හොඳට කල්පනා කරනවා. කල්පනා කරලා හිමීන් සැරේ අර තැනත්ත ළඟට ගිහිල්ලා අහනවා ඇයි මට එහෙම වෙන්නේ? මගෙන් එහෙම දෙයක් වෙලා නැහැ කියලා ඊටාම තැම්පත්ව පැහැදිලි කරලා දුන්නොත් හුඟක් ප්‍රශ්න විසඳෙනවද නැද්ද? හුඟක් අයට එහෙම කරගන්න සිහියක් නැහැ. පස්සේ මතක් වෙන්නේ. අන්න ඒ වගේ සිහියක් ඇති වෙන්නේ ඒ නියම කුසලය තුල හැම වෙලේම රැඳිලා තියෙන්නේ හිතක තියෙන සමාධිමත් ස්වභාවය හින්දා නොසන්සුන් ස්වභාවය බලන්න රාගාදී කෙලෙස් ධර්ම හමුවෙත් බොහෝ අය නොසන්සුන් වෙනවා. මෙවැනි හිත නොසන්සුන් වුණාට පස්සේ ඒ කට්ටියට ආය මුකුත් කරගන්න පුළුවන්කමක් නැහැ. කුසලයක් අකුසලයක්වත් තේරෙන්නේ නැහැ. හොඳ නරක තේරෙන්නේ නැහැ. මොකවත් තේරෙන්නේ නැහැ හිතන සංසුන් වුණාට පස්සේ. ඉතින් අන්න ඒ වගේ තිරසන් තත්වයකට පවාපත් වෙන්නේ චිත්ත සමාධියක් නැති අය. එහෙනම් චිත්ත සමාධිය කියලා කියන්නේ මහා හිතක තියෙන බලයක්. එක අරමුණක හිත රඳව ගන්න පුළුවන් එකටයි සමාධිය කියලා කියන්නේ. යහපත් අරමුණක හිත රඳව ගන්න පුළුවන් එකට කියනවා සම්මා සමාධිය කියලා. බුදුරජාණන් සම්මා සමාධිය අනුදැනවදාලා. ඉතින් එහෙමනම් මේ සම්මා සමාධිය තියෙන හිතක් බොහොම ප්‍රබලයි. හිතක තියෙන බලයක් ඒක. මොන බලයක්ද? අකුසලය මැඩගෙන යන්න පුළුවන් බලයක්. අකුසල බලය මැඩගෙන යන්න පුළුවන් බලයක්. චිත්ත සමාධියක් තියෙන කෙනෙකුට කවදාවත් තමන්ගේ නැගෙන අකුසලයේ අජාසත් රජුලවන්ව අකුසලයේ මැඩගෙන ගියේ ඉඳ පියතුමා ඝාතනය කරා. එදා සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාව අවසානයේ බුදුරජාන් වහන්සේ සඳහන් කරා රජුරුව නැගිටලා ගියාට පස්සේ එතනදී භික්ෂුන් වහන්සේලාට දේශනා කරා මෙතනින් මේ නැගිටලා ගිය රජතුමා යම් හේකින් අකුසලයේ මැඩගෙන ගිහිල්ලා පියතුමාව ඝාතනය නොකරනද සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන් වාසනාව තිබුණා කියලා. ඒතකොට කල්පනා කරන්න ඕන අද මම නම් තැම්පත් ඉන්නවා. මම මෙහෙම තැම්පත්ව හිටියට මගේ හිතේ ස්වභාවයක් තියෙනවා අකුසලයේ මැඩගෙන මාව යන්න මාව මැඩගෙන අකුසලයේ නැගෙන්න පුළුවන් එහෙනම් මම පුළුවන් තරම් ඉක්මනට සමාධි බල වර්ධනය කරන්න ඕනේ හිත වර්ධනය කරන්න ඕනේ හිත දමනය කරන්න ඕනේ කියලා ඒ වගේමයි යමක තියෙන ඇත්ත తත්වය දන්නේ නැති හින්දා අපි බොහෝම නොසන්සුන් වෙනවා. බොහෝම නොසන්සුන් වෙනවා ඇත්ත తත්වය දන්නේ නැති හින්දා. රබර් වලින් හදපු සර්පයෙක්ව අපිට දැක්කොත් අපි දන්නේ නැත්නම් ඒකේ ඇත්ත తත්වය අපි නොසන්සුන් වෙනවා ලොකු සර්පයෙක් ඉන්නවා කියලා. නමුත් එක පාරටම යම් විදියකින් දැනගත්තොත් මේ සතාව හදලා තියෙන රබර් වලින් මේක કૃතිම සතෙක් මෙයා දෂ්ට කරන කෙනෙක් නෙවෙයි කියලා දැනගත්තොත් අර තිබ්බ නොසන්සුන්කම එක පාරටම නැති වෙනවද නැද්ද? ඒ තියෙන නොසන්සුන්කම එකපාරටම නැති වුණේ මොකක් දැනගත්ත හින්දාද? ඇත්ත දැනගත්ත හින්දා. ඇත්ත දැනගෙන ඇත්ත දැනගත්තාම ඒ ඇත්ත භයානක නෑ කියලා තේරුණොත් ඒ ඇත්තේ ගණ්ඩ හරයක් නෑ කියලා තේරුණොත් එතනම මොකද වෙන්නේ අර නොසන්සුන්කම නැති වෙලා යනවා. ප්‍රඥාව තුලින් වෙන්නේ මේ නාම රූප પરම්පරාවේ ඇත්ත තේරුම් ගන්න එක. අපි හිතාගෙන ඉන්න මේ සත්වයෝය පුද්ගලයෝය මේ අම්මාය තාත්තාය කිය කිය තමන්ගේ පැත්තෙන් අනුන්ගේ පැත්තෙන් ඒ වගේම මේ මගේ හිතය මේ මගේ කරුණාවය මෛත්‍රිය යන ආදී වශයෙන් එක එක එක එක ආකාරයට අපි අපි ගැන හිතාගෙන මේ ගත කරන ජීවිතේ ඇත්ත తත්වයේ පසක් වෙනකොට මොකද වෙන්නේ අර අකුසල බලය නැගින්නේ නෑ අකුසල ලෝභ දේශ මෝහ කියන අකුසලයන් නැගෙන්නේ මොනවා කෙරෙහිද නැති වෙලා යන වස්තු කෙරෙහි අඩුව ගානේ අපිට මතක් වෙනවා නම් මැරෙනකොට මේ ඔක්කොම ඉවරයි නේද කියලා දිනපතා හැම මොහොතකම වගේ මරණයක්වත් අඩුම ගානේ මතක් වෙනවා නම් කෙනෙකුට හැම මොහොතකම මරණය මතක් වෙනවා නම් මේ ලෝකය කොච්චර සුන්දර ලෝකයක් වෙයිද? මරණ සිහියවක්වත් නැති හින්දා අනන්ත ප්‍රමාණ දුක් විඳිනවා මිනිස්සු කාගේ හරි පුංචි වචනයක් ඇති මාස ගාණක් හිතෙන් දුක් විඳින්න කොච්චර කාලයක් දුක් විඳිනවද පොඩ්ඩක් මොහොතකට හිතලා බලන්න හිත කියන එක මොනතරම්නම් දුක් විඳිනවද පිච්චි පිච්චි දැවි දැවි ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ ලෝකෙ ඉද්දි නමුත් මේකෙන් අත මිදෙන්න තරම් සිහියක් එන්නෙම නැත්තේ ඔන්න අඩුපාඩු තියෙන හින්දා. මොනවද මේ කතා කරේ පංච බල ගැනයි කතා කරේ මොනවද මේ කතා කරේ පංච ඉන්ද්‍රිය ගැනයි කතා කරේ මොනවද පංච බල කියන්නේ පංච ඉන්ද්‍රිය කියලා කියන්නේ ඇයි ඒවට බල ඉන්ද්‍රිය කියලා සඳහන් කරේ විශේෂයෙන් බල කියලා සඳහන් කරේ අකුසල බලය නැගගෙන ඉදිරියට ගන්න පුළුවන් බල හින්දා මොනවද එනම් පංච බල කියලා කියන්නේ සද්දා වීරිය සති සමාධි ප්‍රඥා කියලා කියන්නේ පංච බල එහෙනම් සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන ගුණයන් නිබඳව අපි වර්ධනය කරගත යුතු ගුණයන්. මේවා වර්ධනය කරගන්න අපි මොකක්ද කරන්න ඕනේ? මෙන්න මේ දේවල් වර්ධනය කර ගැනීම සඳහායි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සීලය අපිට අවශ්‍ය වෙන්නේ. බලන්න සීලය කියලා කියන්නේ මහා කුසලයක්. කුසලය කියන එක කොයි විදිහටද බලවත් කුසලයක් උසස් කුසලයක් බවට පත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ කුසලය ගැන දැනගන්න ඕනේ. කොහොමද ඒ උසස් කුසලයක් බවට පත් වෙන්නේ ඥාන සංප්‍රයුක්තව කිරීමෙන් කුසලය ඥාන සංප්‍රයුක්තව කරනවා නම් අන්න ඒක උසස් කුසලයක් බවට පත් වෙනවා එහෙම ඒ විතරක් නෙවෙයි සෝමනස්ස සහගතව සාමාන්‍ය මිනිස්සෙක්ගේ හිතවල ඇතිවෙන කුසල් සිත් අටෙන් ප්‍රබලම කුසලය තමයි සෝමනස්ස සහගත අසංකාරික ඥාන සංප්‍රයුක්ත කුසලය ඥාන සංප්‍රයුක්ත සෝමනස්ස සහගත අසංකාරික ඒ කියන්නේ ඥාන සංප්‍රයුක්තය කියලා කියන්නේ දැනගෙන ඒකේ ආනිසංශ ධර්මයන් දැනගෙන. සෝමනස්ස සාගත කියලා කියන්නේ ඒක කරන්නේ බොහෝම සන්තෝෂයෙන්. ඒ වගේම අසංකාරික කියලා කියන්නේ කවුරුවත් කියන හින්දා කරනවා බල කරලා කියන හින්දා නෙවෙයි. දැන් පන්සලට සිල් රකින්න යන කෙනා යන්නේ මේ සීලයේ ආනිසංස හරියටම දැනගෙන නම් මාසයකට සැරයක් හරි. ඒ තැනත්තා උදේම පේ වෙනවා ඒකට. උදේම පේ වෙලා මොකද කරන්නේ? ලොකු හැඟීමකින් තමන්ගේම කැමැත්තෙන් මට ලොකු ආනිසංසයක් මට පංච බල වර්ධනය කරගන්න මගේ හිතේ කියලා තමයි සිල් සමාදන් වෙන්න යන්නේ. නමුත් සමහර අය එහෙම නැහැ. මාසෙකට සැරයක් ඉතින් පන්සලට ගියේ නැත්නම් හාමුදුරුවෝ මොන හරි කියයි. නැත්නම් දැන් මම වයසට ගියා. එහෙනම් සිල් ගත්තේ නැත්නම් අනිත් අය මොන හරි කියයි. අන්න අසංකාරික නෑ. අනිත් අය හින්දායි සිල් ගන්නෙ. එහෙම නේද? ඉතින් එහෙමනම් අන්න ඒ වගේ උනාට වැඩක් වෙන්නේ වැඩක් වෙන්නේ නෑ. ඒ විදිහට ಗುಣ දැනගෙන තමන්ගේම කැමැත්තෙන් ඒ වගේම බොහොම සන්තෝෂයෙන් තේ වෙලා ඒ කුසලය කරනවා නම් ආන් ඒ කුසලයේ මහත්ඵලයි මහානි සංසයයි ඒ කුසලය බොහොම ලොකු කුසල බලයක් බවට පත් වෙනවා. ආන් ඒ ඥාන සම්ප්‍රයුක්තභාවය ඇති කර ගැනීම සඳහායි මේ වෙලාවේ අපි මේ පංච බලමයකින් වර්ධනය වෙනවාය කියලා දැනගත්තා. දැන් අපි අවධානය යොමු කරනවා පංචශීලය පිළිබඳ. මොකද ගිහියත්ෝ නිති රකින්න සීලය පංච සීලය. මේ පංචශීලයෙන් අපිට මේ පංච බල වර්ධනය වෙන ස්වභාවයක් තියනවාද? අපි දැන් කලින් සඳහන් කරා පංචශීලය රැක්කට අපිට යම් විශාල ප්‍රතිඵලයක් හිත දමණය වෙලා නැති පාටයි කියලා කුංචි අදහසක් හිතේ ඇති වුණා. එහෙනම් මේකේ පුංචි වැරද්දක් තියෙන්න ඕනේ. මොකක්ද වැරද්ද? මේ සීලය රැකිය යුත්තේ කොහොමද? මේ සීලය රැකීමෙන් අපිට නිවැරදි ආකාරයක කුසලයක් හිතේ වර්ධනය කරගන්නේ, සද්ධාව වර්ධනය කරගන්නේ, ඒ වගේම සතිය වර්ධනය කරගන්නේ, වීරිය වර්ධනය කරගන්නේ කොහොමද කියන එක දන්නේ නැති හින්දා අපි සමහර විට හොද හොද මඩේ දානවා වගේ එකම දේ එකම දේ කර කර හිත ශක්තිමත් කරගන්නේ නැතුව තුවාලේ හැමදාම පාර පාර අපේ ජීවිතය අරගෙන යන ස්වභාවයක් තියෙන හින්දා අපිට හරි කරදරයි. ඒ හින්දා මේ පංචශීලය ඥාන සංප්‍රයුක්තව රකින්න ඕනේ. ආනිසංස දැනගෙන රකින්න ඕනේ. කොහොමද පංචශීලය රකින්න ඕන? ඕනෑම සීලයක් රකින්න ඕන විදිය බුදුරජාන් වහන්සේ දේශනා කරා. අකණ්ඩව රකින්න ඕනේ. අකණ්ඩ අචිද්ද අසබල අකල්මාස විඤ්ඤූපසත්ත යනාදි වශයෙන් කාරණා අටක් සඳහන් කරා. මේ අපරාමට්ට ඒ වගේම සමාධි සංවත්තනික මේ විදිහට කාරණා 8ක් සඳහන් කරා. මේ කාරණා 8 අපිට මේ පංචශීලයේ තුලින් අපි රකින්න ආකාරයට ලැබෙනවද කියලා අපි පොඩ්ඩක් විමසන්න ඕනේ. අකණ්ඩ කියලා කිව්වේ කැඩෙන්නේ නැතුව රකින්න ඕන කියන එකයි. මුල සහ අග සිල්පද කැඩෙන්නේ නැතුව රකින්න ඕන කියන එකයි. අචිද්ද කියලා කිව්වේ මැදින් කැඩෙන්නේ නැතුව රකින්න ඕන කියන එකයි. ඒ කියන්නේ කොයි විදිහකින්වත් කැඩෙන්නේ නැතුව කියන එකයි. අසබල කියලා කිව්වේ තනින් තනින් කැඩෙන්නේ නැති වෙන්න ඕන කියන එකයි. අකල්මාස කියලා කිව්වේ ඒක පේලියට කැඩෙන්නේ නැති වෙන්න ඕන කියන එකයි. දැන් බලන්න ඇත්තටම අපි පංචශීලය රකින්නේ එහෙමද? බලනකොට මුලිනුත් කැඩිලා, මැදිනුත් සමහර දවස්වලට කැඩිලා, තැන් තැන් වලිනුත් කැඩිලා නේද? දෙවෙනි සීලය, තුන්වෙනි සීලය එක ළඟත් කැඩිලා. ඉතින් කැඩි කැඩි කැඩි කැඩි රකින්නෝ මේක. කැඩි කැඩි රැක්කට මේ ටික හරියන්නේ නැහැ. ඊළඟට බලන්න මේ සීලය සමාධියට හේතු වෙන්නේ නැත්තේත් ඒකයි. හොද හොද මඩේ දානවා කියලා කිව්වේ ඒකයි. මේ සීලය සමාධියට හේතු වෙන්නේ නැත්තේත් ඒකයි. මෙවැනි සීලයක් කොතනකවත් නුවණැත්තන් විසින් පසසන ලබන්නේ නෑ. බුදුරජාන් වහන්සේ පසසනු ලැබුවේ එක දිගට රකින්න සීලයක්. ඔයනි සීලයක් නුවණැත්තන් විසින් පසසනු ලබන්නේ නෑ. ඉතින් මේ කරුණු ඔක්කොමත් එක්ක අපිට මේ තියෙන ඉතා කෙටි කාලයෙන් අපි බලමු මේ සියලු ගුණයන් ඊටාම විශාල වශයෙන් විග්‍රහ කරන්න ඕන ගුණයන් ගැනයි මේ කතා කරේ. මම ඒකයි තාම කෙටියෙන් සඳහන් කරේ. නමුත් කල යුතු දේ සඳහන් කළ යුතු වෙනවා. කල යුතු දේ මොකක්ද කියලා සඳහන් කළ යුතු වෙනවා. එහෙමනම් කල යුතු දේ තමයි අපි මොහොතක් විමසලා බලන්න පංචශීලය ආරක්ෂා කරන්න අපි හරියට ඉස්සෙල්ලාම කරන්න ඕනේ පංචශීලයේ සමාදන් වෙන්න ඕනේ. පංචශීලයේ සමාදන් වෙනකොට ඒක සිහියෙන් කරන්න ඕනේ. සිහියෙන් කරන්න ඕන කියන්නේ ඒක අදිස්ථාණයෙන් කරන්න ඕනේ. හුඟ අය ඉන්නවා පංචශීලයේ සමාදන් වෙනකොට මොකද කරන්නේ? වෙන මොන හරි කල්පනාවක් තියාගෙන සමාදන් වෙන්නේ. ඒ වගේම අද මම මේ පංචශීල මම මගේ දිවි හිමියෙන් මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානයකින් ඉතා විශාල හැඟීමකින් මේ පංචශීලය ආරක්ෂා කරනවා කියලා සීල් සමාදන් වෙන්න ඕනේ. එහෙම සීල් සමාදන් වෙන තුරු කෙනෙක් පංචශීලයේ සමාදන් වුණා වෙන්නේ නැහැ. ඕනෑම සීලයක් එහෙමයි. ඊට පස්සේ ඇයි අපි දිනපතා පංචශීලයේ සමාදන් වෙන්නේ? මේ දිනපතා පංචශීලයේ සමාදන් වෙන්නේ එක දවසකින් අද මේ සීලය කැඩුනා නම් හෙටත් හෙට ආය සමාදම් වෙන වෙලාවට අපි පරීක්ෂා කරලා බලන්න ඕන කැඩුනායි කැඩුනා මම අද ඉඳන් ආය කඩන්නේ නැහැ කියලා. ආන් එහෙම එක දිගට සිහියෙන් නුවණෙන් වීරියෙන් අදිෂ්ඨානයෙන් මේ සීලය ආරක්ෂා කරගත්තොත් යම් කෙනෙක් අන්න ඒ තැනත්තා තුල තමයි පංච බල වර්ධනය වෙන්නේ. එහෙනම් හිතෙන් විමසලා බලන්න නැවත නැවත විමසනවාද කියලා අපි පංචශීලයේ සමාදන් වෙනකොට මීට පෙර සමාදන් වෙච්ච අවස්ථාවේදී අපි සමාදන් වෙච්ච වෙලාවේ ඉඳන් කැඩෙනවද කියලා විමසනවාද කියලා. ආන් එහෙම විමසමින් මේ කටයුතු කිරීමෙන් අපිට පංච බලයන් පංච ඉන්ද්‍රියන් වර්ධනය වෙන ආකාරයට පංචශීලය රකින්න පුළුවන්. ආන් එහෙම රකින්න කියලා තුල ඔය බල වර්ධනය වීමෙන් මොකද වෙන්නේ? අපේ හිත দমনය වෙනවා. එහෙනම් හිත দমনය නොවෙන්න හේතුව මෙන්න මේකයි. එහෙනම් කවුරුත් කල්පනා කරන්න ඕනේ අද දවසේ මේ සීලය නිවැරදි ආකාරයට රැකීමට පුරුදු වීමෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මේ සීලය රකින්න පුරුදු වීමෙන් අපිට අපේ හිත දමනය කරගන්න පුළුවන්. එසේ හිත දමනය කරගෙන මමත් සියලු අකුසල වේගයන් වලට හිතට හිතට ඉඩ දෙන්නේ නැතුව කුසල වේගයන් වර්ධනය කරගෙන සියලු කුසලයන් මගේ හිතේ ජයග්‍රහණය කරගෙන අකුසලයන් පරදවලා අවසානයේ උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය කවුරුත් ඇති කරගන්න ඕනේ. ආකාසට්ටා සුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. අද ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයාණන් වහන්සේ මහව කෝන්වැව ගල්නැව විහෙර ආරණ්‍ය සේනාසනය සහ ඇහැටුවැව ඉරියාව දිඹුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති විනයාචාර්ය අවසරයි පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ